උදාහරණයක් හැටියට අපි හිතමු දරුවෙක් විභාගයේ සමත් වුනහම ලොකු සතුටක් තියෙනවා. ඒ ඒක ජීවිතේ ලොකු ජයග්‍රහණයක් නිසා. හැබැයි දැන් විභාගයේ සමත් වුණා කියන සතුට සතියක් තියේ මාසයක් තියේ ඊට පස්සේ ඒක ගැන විතරක් සතුටු වෙවි ඉන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට අධ්‍යයන කටයුතු ඉදිරි කොටස කරන්නේ කොහොමද කියලා ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අධ්‍යාපන සුදුසුකමට අදාළ රැකියාවක් හොයාගන්නේ කොහොමද කියන අර්බුදයට මුහුණ දෙනවා. ඊට පස්සේ රැකියාවක් හොයාගත්තාම සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක නඩත්තු කරගන්නේ කොහොමද කියන අර්බුදයට මුහුණ දෙනවා. මේ විදිහට යමක් අපේක්ෂා කරන විදිහට සිද්ධ වුනහම යම්කිසි తాවකාලික සතුටක් ඇති වෙනවා තමයි. හැබැයි ඒක සදාකාලිකව පවතින්නේ නැහැ. ඒක බොහොම ඉක්මනට වෙනස් වෙනවා. ඊළඟට යෙදෙන කරුණුත් එක්කලා අපිට මුහු වෙන්නට සිදු වෙන නිසා. ඊළඟට අපි අකමැති දේවලුත් ජීවිතේ සිද්ධ වෙලා තියෙනවා. ඒ අකමැති දේවල් සිද්ධ වුනහම අපි දුක් වෙලා තියෙනවා, පසුතැවිලා තියෙනවා, හඬලා තියෙනවා, වැළපිලා තියෙනවා. ඒ වගේම කුපිත වෙලා තියෙනවා, බියපත් වෙලා තියෙනවා, තැතිගෙන තියෙනවා. එතකොට මේ ඇතිවෙච්ච මානසික පීඩාවන් අපිට ඒක මත්තම අපි හැමදාම අඬ අඬා ඉඳලා නැහැ මොකද එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ අපි හිතමු මව මැරෙනවා පියා මැරෙනවා සැමියා මැරෙනවා බිරිඳ මැරෙනවා දරුවා මැරෙනවා තමන්ගේ රැකියාව හිමි වෙනවා එහෙම නැත්නම් වෙනත් තමන් අකමැතිම දෙයක් ජීවිතේ සිද්ධ වෙනවා විභාගයේ අසමත් වෙනවා මේ විදිහට තමන්ට අපේක්ෂා කරන දේවල් සිදු නොවිච්ච අවස්ථා ජීවිතේ විටින් විට අපි කාටත් අත්දකින්නට ලැබිලා තියෙනවා. එතකොට ඒ අවස්ථාවල ලොකු දුකක්, කනගාටුවක්, කම්පනයක් ඇති වෙලා තියෙනවා. හැබැයි හැමදාම ඒකමත්ෙම කනගාටු වෙවි නොකා නොබී ඉන්න අපිට පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ අවශේෂ කටයුතුත් එක්කලා මොහු වෙන්නට ඕන. එතකොට ඒකත් සතියකින්, අමාරකින්, මාසෙකින් ඒවා වෙනස් වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අපි මාතෘකා කළ ගාථා ධර්මයේදී දේශනා කරනවා ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛ ඒත්තේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්ම ඒත්තේ අනිච්චා මේ ලාභාලාභ යසයස නින්දා ප්‍රසංසා සැප දුක කියන මේ ඔක්කොම අනිච්චා ඒවා නিত্য දේවල් නෙමෙයි ලාභයත් නিত্য දෙයක් නෙමෙයි ඒක අනිත්‍යයි ඒ වගේම අලාභය ගැනත් අපි තේරුම් ගන්න ඕනේ ඒකත් නিত্য දෙයක් නෙමෙයි ඒකත් අනිත්‍යයි ඒත්තේ අනිච්චා මනෝජේසු ධම්ම අසස්සත ඒවා සාස්වත ධර්ම නෙමෙයි සදාකාලික ධර්ම නෙමෙයි විපරිණාම ධම්මා වහා වෙනස් වෙන ධර්ම. එතකොට ඔය විදිහට ගැඹුරට කල්පනා කරනකොට අපිට වැටහෙන්න ගත්තා කැමැති දේවලුත් සිද්ධ වෙලා තියෙනවා අකමැති දේවලුත් සිද්ධ වෙලා තියෙනවා හැබැයි ඒ කැමති දේවල් සදාකාලිකව ඒව නිසා සතුටින් ඉන්න ලැබිලත් නැහැ. අකමැති දේවල් වුණා කියලා සදාකාලිකව අපි දුකින් ඉඳලත් නැහැ. කැමති දේත් අතීතයට ගිහින් තියෙනවා. අකමැති දේත් අතීතයට ගිහින් තියෙනවා. ඒ සියල්ලක් වෙනස් වෙමින් අපි අනුක්‍රමෙන් වයස්ගත වෙමින් මරණයට ළඟා වෙලා තියෙනවා. අර සියල්ලක්ම අතීතය නැමැති එක පොදු ඒකකයකට එහෙම නැත්නම් එක රාශියකට එකතු වෙලා තියෙනවා. එහෙමනම් කැමති දේවල් සිද්ධ වුණත් අකමැති දේවල් සිද්ධ වුණත් අපේ ජීවිතවල මහා ලොකු පරිවර්තන සිද්ධ වෙලා නැහැ. අපි ඒවට ප්‍රතිචාර දක්වපු විදිහ අනුවයි යම් පරිවර්තනයක් වුණා නම් සිද්ධ වෙලා තියෙන්නේ. මෙහෙම කල්පනා කරනකොට තවත් හුඟක් දුරට මනස සැහැල්ලු වුණා. එහෙමනම් ඉතින් කැමති දේවල් වුණත් අකමැති දේවල් වුණත් ජීවිතේ මහා ලොකු වෙනසක් නැහැ නේද කියලා පෙනෙනකොට. තවත් ගැඹුරට කල්පනා කරනකොට තමයි අපේ ජීවිතයේ වැදගත්ම සම්දිස්ථානයකට එන්නට අපට අවස්ථාව සැලසුනේ. ඒ මොකක්ද? ඒ තමයි මෙහෙම කල්පනා කරනකොට අපට දැනෙන්නට ගත්ත ඇත්තටම කැමති දේවල් සිද්ධ වුණු අවස්ථාවල අපි සතුටු වෙලා තියෙනවා, උද්දාමයටපත් වෙලා තියෙනවා, තෘෂ්ණාව වැඩිලා තියෙනවා, බලාපොරොත්තු අපේක්ෂා වැඩිලා තියෙනවා, හැඟීම් බර වෙලා තියෙනවා, බොළඳ වෙලා තියෙනවා, සංවේදී වෙලා තියෙනවා. ඒවයින් අපේ මනස ශක්තිමත් වෙලා නැහැ. මනුස්ස ධර්ම අවදි වෙලා නැහැ. පැවිද්දෙක් හැටියට අත්‍යවශ්‍ය ගුණාංග දියුණු වෙලා නැහැ. නිකන් බොළඳ වෙලා හැඟීම් බර වෙලා තෘෂ්ණාව වැඩි කරගෙන විතරයි. නමුත් අකමැති දේවල් සිද්ධ වෙච්ච අවස්ථාවල හඬලා වැළපිලා දුක් වෙලා කනගාටු වෙලා පසුතැවිලා බියපත් වෙලා තැතිගෙන කොහොම හරි ඒක වෙනස් කරගන්න බැරි වෙනකොට මොකද්ද මේ ප්‍රශ්නය කොහොමද මොකද්ද මේකට හේතුව කොහොමද ඒක වෙනස් කරන්නේ? ඒකට මොකද්ද මං කරන්න ඕන කියලා අඬා අඬා හරි අපි ඒවා කරන්න උත්සාහ කරලා තියෙනවා. එතකොට නොදැනුවත්වම වගේ ගැටලුව ඊට හේතුව ඒන් නිදහස් ඒ සඳහා මඟ කියන චතුරාර්ය සත්‍ය අපේ ජීවිතේ ටිකෙන් ටික හරි පුහුණු වෙලා තියෙන්නේ අභියෝග වලට මුහුණ දෙන්න ඔරොත්තු දෙන්න අපි ටික ටික හරි ශක්තිමත් වෙලා තියෙන්නේ කැමති දේවල් සිද්ධ වෙච්ච අවස්ථාවල නෙවෙයි අකමැති දේවල් සිද්ධ වෙච්ච අවස්ථාවල. මේ කාරණේ වැටහුණාට පස්සේ මගේ ආකල්ප සිතුම් පැතුම් බොහෝ කොට වෙනස් කරගත්තා. එදා ඉඳලා අර එතෙක් අපි ප්‍රාර්ථනා කළේ මගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු කරදර අර්බුද මතු නොවේවා. මම කැමති විදිහට අපේක්ෂා කරන විදිහට හැම දෙයක්ම සිදු වේවා. මේ කාරණේ වැටහුණාට පස්සේ ඒ ප්‍රාර්ථනාව වෙනස් කරලා අපි එදා ඉඳලා අදිෂ්ඨාන කරගත්තේ ජීවිතේ පැමිණෙන ඕන දෙයක් පැමුණුනාවේ. ඒක සැප හරි දුක හරි ලාභ හරි අලාභ හරි කල්ැතුව එකෙන් අනතුරක් වෙනවා කියලා පෙනෙනවා නම් ඒවා වෙනස් කරගන්න උත්සාහ කරනවා. හැබැයි වැළැක්විය නොහැකි ආකාරයට යමක් ජීවිතේට බලපානවා නම් ඒවා සිදුනාවේ. හැබැයි වැදගත්ම කාරණේ තමයි ඒයින් කඩා වැටෙන්නේ නැතිව, මනසින් ඇද වැටෙන්නේ නැතුව, දුර්වල වෙන්නේ නැතිව ඒක අතික්‍රමණය කරන්න, ඒ අභියෝගයේ ජය ගන්නට, ඒක අභිබවා යන්නට අවශ්‍ය සිහිය, ප්‍රඥාව, වීරය හැම විටම මා තුල අවදි කරගත යුතුය. එතනයි ධර්මානුධර්ම ප්‍රතිපatti, එතනයි සැබෑ පුහුණුව. ඒ තුලින් විතරයි යහපතක් කරන්න පුළුවන්. එහෙම නැතුව ලෝකේ වෙනස් කරන්නට හිත හිතා කල්පනා කර කර හිටියයි කියලා සිත බොළඳ වෙනවා විතරයි. දැන් අර පිංකම් කර කර අර එහෙම ප්‍රාර්ථනාවක් කරනකොට ඒක හොඳ ප්‍රාර්ථනාවක් වගේ පෙනුනට අන්තිමට වෙලා තියෙන අපේ සිත බොළඳ වෙලා. මට නම් දුක් විඳින්න බෑ. මට නම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න බෑ. එසේ නොවේවා. එතකොට අහිංසක පැතුමක් වගේ පෙනුනට ඒකෙන් අපේ මානසික ප්‍රතිශක්තිය කඩා වැටිලා. අපේ දරා ගැනීමේ හයිය නැති වෙලා ඒ පැතුම තුලින් නැවත නැවත අපේ ශක්තිය හීන කරගෙන. එතකොට පිංකම් කරලා ප්‍රාර්ථනා කළාට හොඳ පැතුමක් වගේ පෙනුනට ඒකෙන් වෙලා තියෙන්නේ කරුණක් පැමුණුනහම ඔරොත්තු දීමේ ශක්තිය කල්තියාම නැති කරගෙන. දැන් එහෙම ප්‍රාර්ථනාවක් කරන්න ඉස්සරලා අපේ ජීවිතේ යම් යම් කටුක දේවල් පැමිණෙනකොට ඉතින් ඒවා යම් ප්‍රමාණයකට දරාගත්තා. හැබැයි මේ ප්‍රාර්ථනාව කරන්න පටන් ගත්තට පස්සේ ප්‍රශ්නයක් එයිද කියලා හිතනකොටමත් ඇති ගන්නවා. තාම ප්‍රශ්නේ ඇවිල්ලා නැහැ. ඒක ලබන සතිය නම් එන්නේ මේ සතියේ ඉඳලා දුක් විඳිනවා. ඒක ලබන මාසේ නම් ප්‍රශ්නේ මතුවේයි කියලා හිතන්නේ මේ මාසේ ඉඳලා දුක් විඳිනවා. ලබන අවුරුද්දේ නම් ප්‍රශ්නේ මතුවේයි කියලා හිතන්නේ මේ අවුරුද්දේ ඉඳලා දුක් විඳිනවා. එතකොට ඔහොම ප්‍රශ්න එකක් නෙමෙයිනේ අපිට. එතකොට ඒ වගේ 10ක් 15ක් ආවන් පස්සේ මුළු දවස මුළුල්ලෙම සතිය මුළුල්ලෙම මාසෙ මුළුල්ලෙම අවුරුද්ද මුළුල්ලෙම අපි චිත්ත පීඩාවෙන් අසහනයෙන් ඉඳලා තියෙනවා. එතකොට ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ හොදක් වෙන්නේ නැහැ. හැබැයි අර විදිහට සිත පරිවර්තනය කරගත්තට පස්සේ කියන්නේ අදිෂ්ඨාන පූර්වකව නම් මේ ස්වභාවයේ ලෝක ස්වභාවයේ තේරුම් අරගෙන අපි කැමති විදිහටම නෙමෙයි අකමැති විදිහටත් දේවල් සිද්ධ වෙනවා. හැබැයි ඒ අකමැත්ත ඇත්තට අපි වහල් වෙන එක නෙමෙයි කරන්න ඕන. ඒ අවස්ථාව ජය ගන්නට, අභියෝගය ජය ගන්නට චිත්ත ශක්තිය අවදි කර ගැනීමයි. එතන නිකන් ඔතෑණි වෙන එක, බොළඳ වෙන එක අනේ මට දරා ගන්න බෑ, මට දුකයි, මට අමාරුයි. එතකොට මට මොකක් වෙයිද දන්නේ මම පිස්සු හැදෙයිද දන්නේ මට. එතකොට ඒ නිකන් බොළඳ කතා. මනුෂ්‍ය කියලා කියන්නේ මනස උසස් කරන්න පුළුවන් හැකියාව, ශක්‍යතාවය, ඒ ගුණාංග අපි හැම කෙනෙක් සතුවම තියෙනවා. ඉතින් ඒව නිකන් අවදි වෙන්නේ නැහැ. ඒවා මතු කරන්නට ඕන. ඒවා අවදි කරන්නට ඕන. දැන් උදාහරණයක් හැටියට පින්නතුනේ අපි උසපනින්න පුරුදු වෙනවා. උසපනින්න පුරුදු වෙනකොට හැමදාම නිකන් උඩ පැන පැන හිටියයි කියලා උසපනින්න පුරුදු වෙන්නේ නැහැ. ඒ උඩ පනින ප්‍රමාණය එකම ප්‍රමාණය හෝ ටිකෙන් ටික අඩු වෙන්නට පුළුවන්. උසපනින ශක්‍යතාවයේ කුසලතාවයේ වැඩි දියුණු කරගන්නට නම් අපට උස පනින්න පුළුවන් එහෙම නැත්නම් ස්වභාවිකව උඩ පනින්න පුළුවන් ප්‍රමාණයට වඩා පොඩ්ඩක් ඉහළින් බාධකයක් තියලා ලණුවක් හරි ලී දණ්ඩක් හරි තියලා ඒකට උඩින් පනින්න උත්සාහ කරනවා. එතකොට අර බාධකය අභිබවා යන්නට වෑයම් කරනකොට තමයි අපේ හැකියාව වර්ධනය වෙන්නේ. ඊට පස්සේ ඒ මට්ටමට වර්ධනය වුණාන් පස්සේ අපි අර බාධකේ තව පොඩ්ඩක් ඉහළට උස්සනවා. එතකොට බාධකේ ඉහළ යන්න ඉහළ යන්න අපේ හැකියාව වර්ධනය වෙනවා. එහෙම බාධකයක් නොතිබුණා නම් අපි හිටපු තැනමයි හැමදා. එතකොට මේක තමයි මනසේ ස්වභාවය. මනසටත් අභියෝග පැමිණෙන්නේ නැතිනම් දුක්ඛම් කටළු පැමිණෙන්නේ නැතිනම් අපි ඔහේ හිටපු තැනම ඔතෑණි වෙවි, බොළඳ වෙවි, හැංගීම් බර වෙවි අනුන්ගේ නූල් වලින් නැටවි නැටවි රූකඩ වගේ ඔහේ පවතිනවා. හැබැයි පැමිණෙන අභියෝග අපිට දරා ගන්නට බැරි වෙනකොට අපි ඒවා निराකරණය කරගන්න විසඳ ගන්න උත්සාහ කරනවා කල්පනා කරනවා වෙහෙසෙනවා වෑයම් කරනවා එතකොට තමයි අන්න අපේ